තෙරුවන් සරණයි. කෙලෙස් ස්වභාවයක් තියෙනවා. Tamanට වැටහෙනවා. ඒ වගේම මේ අය හැදෙන්න ඕනි මේ අය මම හදන්න ඕනි. මේ අයට වරද පෙන්නලා දෙන්න ඕනි. මට වැටහෙනවා. මේ අයට මේ වැටහෙන්නේ නැහැ මේ මේ කාරණා පෙන්වලා දෙන්න ඕනේ. අර ස්ථානයේ වැරැද්ද මෙහෙමයි මේ ස්ථානයේ වැරැද්ද මෙහෙමයි අර පුද්ගලයන්ගේ ස්වභාවය මෙහෙමයි මේ පුද්ගලයන්ගේ ස්වභාවය මෙහෙමයි අර සිද්ධියට සාසනයට හොඳ නෑ මේ සිද්ධිය සාසනයට හොඳ නෑ කියලා මේ Taman ලෝකයේ පිළිබඳ විනිශ්චය කර කර ඇලීම් ගැටීම් ඇති කරගන්න ස්වභාවයෙන් යුතු නම් ඔහු ප්‍රමාදයේ ඉන්න කෙනෙක්. දැන් ධර්මදේශනාවක් ඇහෙනවා. මොකක් හරි. ආ මේක මෙයාට හොඳයි. මෙයාගේ මේ දුර්ලකම් තියෙනවා. ඒ හින්දා මේක මෙයාට අහන්න අහන්න දෙන්න ඕනේ. අහන්න සලස්සන්න ඕනේ කියලා තමන්ගේ තමන්ට ගලපා ගත යුතු ධර්මය අන් අයගේ දෝෂයේ උදෙසා හිතනවා. අන් අයගේ දෝෂයේ විමසීම උදෙසා හිතනවා. අන් අයගේ දෝෂය ඉස්මතු කරලා ඒකට පිළියම් යොදන්න හොඳයි කියලා හිතනවා. මේ කෙලෙස් ගින්නේ ඉඳගෙන. ඒ හින්දා කිසි දවසක ධර්මදේශනාවක් අහනකොට හෝ යම්කිසි ධර්ම සාකච්ඡාවක් කරනකොට උත්සාහ කරන්න එපා ඒ කන්නයට ගලපන්න. එහෙම හිතෙනවනම් ඒක තමන් ප්‍රමාදයටපත් වෙන කාරණයක්. මේක මෙහාට අහන්න දුන්නොත් හොඳයි. මෙහෙම කියලා හිතනකොට අපි අපේ කෙලෙසය යටපත් කරගෙන ඒ අන් අයගේ කෙලෙස ඉස්මතු කිරීමට අන් අයගේ කෙලෙසය මතක් කිරීමට ඒ කෙලෙසයට පිළියම් යෙදීමට හිතනවා ප්‍රමාදයටපත් වෙනවා. ඒ නිසා ඊතා උනන්දුවේ ධර්ම ශ්‍රවණය කරනකොට තමා උදෙසා පිහිටවා ගන්න බලන්න. එතකොට වෙනත් ලෝකයේ සිද්ධි ගැන කියනවා. කියනකොට හිතන්න ඕනේ ආ එහෙම ස්වභාවයක් නැති ලෝකේ ඒව මම පුද්ගලයන්ට ගලපන්න හොඳ මම සිද්ධි වලට ගලපන්න හොඳ එහෙම ස්වභාවයන් මම ඇති කරගන්න හොඳ එහෙම ස්වභාවයෙන් යුතුව මම ගත කරන්න හොඳ කියලා අන්න විනිශ්චය තමන්ගේ පැත්තට දෙනවා. ඉක්මනට දියුණු වෙනවා. අන්නේ ප්‍රමාදය ඇති කරගන්න එපා. ලෝකයේ වැරදි හොය හොය යන කෙනෙක් වෙන්න එපා. ධර්ම ශ්‍රවණය කරනකොට විශේෂයෙන් ඒක තමා උදෙසා කියලා පිළිටවා ගන්න. තමා උදෙසා කියලා පිහිටුවා ගන්න කෙනාට ඒ පිළිසරණ ඉක්මනට ඉක්මනට සැලසෙනවා. තෙරුවන් සරණයි.